ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් මෙම කමඨහන් ධර්ම දේශනාව මීතිරිගල නිස්සරණ වන් සෙනසුනේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා උන්වහන්සේලා මෙදෙනෙක් බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේගේ අදහසක් ක්‍රියාවේ දෙනුමට බුදුරජාණන් වහන්සේ ඊයේ වෙනි දවසට නම් සත්‍ය සංකේතයේ දේශනාව නම් සත්පුරුෂ වහන්සේ දේශනා කළා අවසාන ඒ විචුන් වහන්සේලා එකින් වශයෙන් හිටි විචුන් වහන්සේලා නෙවෙයි සාමාන්‍ය තාපසයන් වශයෙන් හිටිය ඒ පස්වද තාපසයන් ගැන පස් දෙනා ඒ පස් දෙනා පස්සේ ධර්මයේ ඇහිීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයට හිත යොදලා එක නම සෝවාන් මාර්ගය ලබාගත් අනිත් හතර දෙනා පැහැදිලි නැති කරගත්තා ඒ ප්‍රශ්නමම බුදුරජාණන් වහන්සේගේ සමීපේ මහානකම ලබා ඔය වෙලාව පැහැදිලි දවසක් පෑලියේ දවසයි ඊයේ දවස පොයේ දවසයි පෑලියේ දවසේ පෑලියේ දවසේ මේ වස්වැහිම ආරම්භ කළේ පළමුව මේ බුද්ධ ශාසනය ආරම්භ කෙරෙපු පළමුව වස්වැහිම හේතුවලා ඒ වතාවේ සිද්ධ වෙනවා හය නමයි එතකොට බුදුරජාණන් වහන්සේ සමග හය නමයි වාසය දෙන්නේ. පසුව කොච්චර දියුණු වුණාද කියන එක බලනකොට හිතන්න අමාරුයි. ලක්ෂ කෝටි ගණනක් වික්ෂු පිළිදැන් දෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ රටේ පමණක් නෙවෙයි පළමුවෙන් ධම්මදිවයි පටන් ගත්තේ. ඊපස්සේ මේ රටේ තියෙන වෙන වෙන රටවල් විසෝන් වහන්සේලාගේ මේ ප්‍රතිපත්තිය මේ රසදීමේ ප්‍රතිපත්තිය එදා හිටන් මේ දක්වාම කරගෙන යන සාලිත්‍ය ඒක සඳහන් වෙනවා අංගුත්තර නිකායේ සූත්‍රයක් සඳහන් වෙනවා මේ වාක්‍යයක් තියෙනවානේ පෙරවස් සමාදන් වීමට යොමු කරමින් කොහොමද ශික්ෂාවනේ ශික්ෂාවල දෙකක්ම තියෙනවා පෙරවස් සමාදන් වීමේ ශික්ෂාවලයි පසුවස් සමාදන් වීමේ අපරජ්ජුවතාය අපරජ්ජුවතාය පුන්නමාය පුරිමිකා උපගන්තම්පා පුරිමිකා පච්චිමිකා කියන අවස්ථයෙන් දෙකයි ඒ පුරිමිකා කියන්නේ පෙරවස් ඒකට පුරිමාව කියන්නේ මේ මහා පාළමේ නියම වශයෙන් සිද්ධ වෙනවෝ වර්ෂාශීලයි. පංචමිකා කියන්නේ පසුවස ඊට ඊට මාසෙකට පස්සේ මේ චාරිත්‍රයේ දිගට පවත්වාගෙන ගියා. ඒ පවත්වාගෙන ගිය චාරිත්‍රය අනුලක්වාත් කෙරෙනවා. මේ සම්බන්ධව මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අපිට තියෙන වස්තජීවී වාගේ කියලා වස්තන බීමයි ඊට පළමුවෙන් අපේ අදහස් ටිකක් මතු කරගන්න ඕනේ. මේ වස්රදීම මොකක් සඳහාද බුදුරජාණන් වහන්සේ මේ නියම කළේ කියන්නේ. මේ විදිහට තුන් මාසයක් එහා මෙහා නොගිහිල්ලා අප ධර්මයේ ඉන්නේ කියලා නියමාකරේ මොකද? සාමාන්‍ය අදහස් වශයෙන් ප්‍රසිද්ධ වෙලා තිබුණේ මහා ජනයාගේ උද්ඝෝෂණය නිසා. ඒ කාලේ හිටපු මහජනයාගේ සාමාන්‍ය ජීවත් වුණා. මේ තනකොළ වලට ජීවියක් තියනවා කියන්නේ. ඒක ඉන්ද්‍රිය පාන කියලා ඒවට කියන්නේ. තනකොළ රස වලට රස වලට කියන්නේ ඒක ඉන්ද්‍රිය පාන. ඒක ඉන්ද්‍රිය එක ඉන්ද්‍රියයි තියෙන්නේ. අනිත් ඉන්ද්‍රිය නෑ. පන තියෙනවා ඒකට පොතක් පනක්. ඒ ඒක ඉන්ද්‍රිය පාන කියන මේ දේවල් මේ ධනකොල රස ආදී දේවල් පාගගෙන නැති කරගෙන යාම ගැනයි උද්ඝෝෂණය ඇතුණා. බුදුරජාණන් වහන්සේ උද්ඝෝෂණය ඉදිරිපත් කරගෙන තවත් අදහස් රහසක් උන්වහන්සේ හැරපුවා. මේ වස්සසින් සම්බන්ධ. වික්ෂුන් වහන්සේලා නානා ප්‍රකාර විදිහට සංසාරය ඇවිදින්නේ. සමහර විට ඉතාම හොඳ ගුණවන්තයෙක් මේ ආරාධනාවල් මහාරාධන විදිහින් දෙකට ගමන් කරනවා. ආරාධනාවක් නැතුවත් සමහර කෙනෙක් බලාපොරොත්තු වෙන දිගින් දිගට බලාපොරොත්තු වෙන ගමන් කරනවා කාල නියමයක් නැතුව ඒ දිනුන වෙච්ච රහතන් වහන්සේලා වගේ උත්තරමයන්ට ඒකෙන් හානියක් නෑ. නමුත් අනිත් පැත්තන්ට නොඑක් විදිය අඩුපාඩුකම් හිටිනවා. වැඩ වැඩ කරගන්න තිබෙන්නා වූ කටයුතු කරන්නා සාධනික වැඩ කරගන්න බලාපොරොත්තු වන්නා වූ වික්ෂුන් වහන්සේලාට ආදුවක් ගහන මේක උන්වහන්සේ දැක්කා. ඒ නිසා ඒ අනුව උන්වහන්සේ නියම කරලා පස්සට ඊට පස්සේ සම්මත වුණා ඒ රහතන් වහන්සේලාගේ අදහසින් වාගේ ඒ කාලේ හිට පිරිස අතර මේ කාලේ ඇතුළත විශේෂයෙන් ගුණ ධර්මයන් දියුණු කරන්න ඕනේ. සාමාන්‍ය දවසේ අවස්ථාවට වඩා විශේෂ ගුණ ධර්මයන් දිනු කරන්න ඕනේ කියලා. භික්ෂුන් වහන්සේලා වුණාම දිගටම ගුණ ධර්මයන් දිනු කිරීමයි කරන්නේ. නමුත් එහෙම නමුත් විශේෂයෙන් ඊටත් වඩා බලවත් අන්දමට අඛණ්ඩව අඛණ්ඩව වැඩ පිළිවෙලක් භාවනාව සම්බන්ධව කටයුතු කරන්නේ කියලා වුණා. ඒ කාලයේ තුල ඒ විදිහේ වැඩ කරන්නා වූ කාලයේ තුළ විශේෂ ගුණ ධර්ම පන්තියකුත් දිනු වෙන්න ඕනේ. අන්තේචතාදී ගුණ සමූහය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක තැනකදී අපරිපක්ඛාය නේවිය චේතෝ විමුක්තිය පංච ධම්මා පරිපාකාය සංවත්තන්ති. මේ ගියගෙන ආමුරමකට උන්වහන්සේ ඔය අදහස ප්‍රකාශ කළා. අපරිපක්ඛා මේධිය කියන්නේ හම්බුනේ නම. අපරිපක්ඛා චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ සාමාන්‍ය භාවනා වැඩපිළිවෙල. ඒක මුල හිතම්ම ගන්නවා නම් සලකා බලනවා නම් භාවනාවට අඩංගු වෙන කටයුතු කිරීමත් ඒකට අඩංගු වෙනවා. භාවනාවට උපකාර වෙන්නා වූ දේවල් කර ගැනීමත් ඒකට උපකාර වෙනවා. ඒ වගේ අල්ලන ප්‍රධාන වශයෙන් චේතු විමුක්තිය කියන්නේ භාවනාවකින් ලැබෙනා වූ සංවරේ සංවරේ සමාධි විට දැන් කතාවට කියනවා සමත භාවනාවේදී සංවරයක් ඇති වෙනවා. ඒ සම්පස්සනා භාවනාවේදී සංවරයක් ඇති වෙනවා. සදංග ප්‍රහාණේ විකම්මන ප්‍රහාණේ කියන්නේ මේ විදිහේ දෙකක් සඳහන් වෙනවා. තදංග ප්‍රහාණය ගැන තදංග විමුක්තිය තදංග ප්‍රහාණය දෙකම එකයි. තදංග විමුක්තිය කියලා කතා කළත් තදංග ප්‍රාණය කියලා කතා කළත් එකයි. විකම්න ප්‍රාණය විකම්මන විමුක්තිය කියලා කතා කළත් දෙකම එකයි. මේ විදිහේ තදංග විමුක්තිය විකම්මන විමුක්තිය කියන මේ විමුක්ති දෙක ලබා ගන්න යන ලාභාල අවස්ථාවේදී කියන්නේ සමත විදර්ශනා භාවනාවන් කිරීමට ආරම්භ කරන කාලය කියන එකයි. ආරම්භ කරන කාලයේ ඒව දිනු කර ගැනීමට ඒක පරිපාකය කියන්නේ ඒක මෝරා ගැනීමට. ඒ සමත භාවනාවන් වසනා භාවනාවන් මෝරවා ගැනීමට උපකාර වන අනුන පහක් වෙනවා ගොන්නාසේ දේශනා. අනුන පහක් එතකොට ඒ කර්ම පහ සම්බන්ධව හිතලා බලනකොට එකක් සීලයෙන් සම්පූර්ණ වීම සීලවා හෝති පාතිමොක්ඛං අරසමතෝ විහෙරති කියලා ඒ විදිහේ සඳහන් වන සීල සම්පත්තිය අනිත් එක මේ වීරය මේ මෙන්න මේ දැන් මම පළමුවෙන් ප්‍රකාශ කළ අල්පේක්ෂතාදී වටිනා ගුණ වටිනා ගුණ මේකට ප්‍රයෝජනවත් වෙනවා කියන්නේ ආශ්‍රදාන අප්පිච්ච අප්පිච්ච කතා සංසුද්ධි කතා පවිවේක කතා, අල්ලේක කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා දස කතා වස්තුවක් පෙන්නලා තියෙනවා. මේක කවුරුත් මතක තියාගන්න ඕන එකක්. භාවනාවට උපකාර වෙන වටිනා වැඩ පිළිවෙලක් ඒකෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. භාවනාව භාවනා මාර්ගය නියමාන්දමින් කරගෙන යාමට උපකාර වෙන මේ දසපතා වස්තු කියන ආභිසල්ලික සංවේදිකා කියලා මේවට කියන්නේ. යායන් කතා ආභිසල්ලිකා. චේතෝ විවරණ සප්පාය කියන මේ නම් දෙකම මේකට මේ දසපතා වස්තු වලට සම්බන්ධ කරනවා. එනකොට ඒ ඒ දසකතා වස්තු වලින් කෙරෙන්නේ මොකන්ද ආභිසල්ලේක කායන්නේ සඳහන් වෙන්නේ කෙලස් දැරීම කෙලස් අයින් කර ගැනීමට උපකාර වෙන කතා කියන එක. හේතු විවරණ සප්පායයන්ෙන් සඳහන් වෙන්නේ සම්මත භාවනාවත් විදර්ශනා භාවනාවත් පැහැදිලි කර ගැනීමද විවෘත කර ගැනීමට උපකාර වෙන ධර්ම කියන. මෙන්න මේ නිසා භාවනාවක් ආරම්භ කරන්නා වූ අවස්ථාවේදී විශේෂයෙන් මේ දසකතාවස්තේ හැඳිනගෙන තියෙනවා. හැඳිනගෙන තිබුණාට මාදී ඒක ක්‍රියාවේ යොදවන්නත් ආරම්භ කළා තියෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික දැන් මේ ජීවිතය හැම අවස්ථාවේදීම ඒ කටයුතු කරගෙන යන්න එකයි ඒකට නැඹුරු වන්නා වූ අන්දමට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ මේ කියන මේ දේවල් මේ අපිච්චකටාදී දේවල් විශේෂයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ දිනු කර ගන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයක් කියන්නේ කියන්නේ. අර මුලින් ගියාම ධර්ම පහෙන් එකක් තමයි කල්යාණ මිත්‍ර සම්පන්නිය. ඒ කල්යාණ මිත්‍ර සම්පන්නිය තියෙනවා නම් තියා ගන්න බලාපොරොත්තු වෙන්න ඕන කල්යාණ මිත්‍රයා කියන තවන මේ අත්න් ගන්නවාදී කල්යාණ මිත්‍රයා මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියන එක. භාවනාව කරගෙන යන අවස්ථාවේදී කර්මස්ථානයක් ගැනීමට සුදුසා කල්යාණ මිත්‍රය කියනවා. ඒ කල්යාණ මිත්‍රය ඇසුරු කිරීමෙන් ඇසුරු කිරීමෙන් මෙන්න මේ දසකතා වස්තු දිනු කරගන්න පුළුවන් වෙනවා ඒ දසකතා වස්තුන් සම්බන්ධව භාවනාව පටන් ගන්න උදවිය විශේෂයෙන් සලකා බලන්න ඕන මේවා මාළඟ තියෙනවද මේ දසකතා වස්තු වලට අඩංගු වෙන දේවල් මා ළඟ තියනවාද කියලා තම තමන් සරකලා බලන්න ඕනේ. එතකොට එයින් නැත්නම් තමන් තුළ මේවා නැත්නම් ඇති කරගන්න මහන්සි කරගන්න. ජීවු කරගන්න මහන්සි ගන්නවා. තියෙනවා නම් තවත් ඒක දිනුවටපත් කරගන්නවා. සතුට වෙලා මා ළඟ මේ කියන දේවල් මොන තියෙනවා දැන් තවදවත් මේක මම දිනු කරගන්න ඕනේ කියලා මෙන්න මේ අදිෂ්ඨාන දෙක ඇති කරගන්න ඕනේ. ඒ අදිෂ්ඨාන දෙක ඇති කර ගැනීමට සුදුසුම අවස්ථාව මෙන්න මේ මේ විදිහේ වස්වදන අවස්ථාව ජීජෙන් උපකාර වෙනවා. ඒ කියන්නේ වස්වදන අවස්ථාවේදී වස් පාදයේ තුල විශේෂයෙන් මුල ධර්මයන් දිනු කරගන්න ඕනෑ කියලා නියමයක් තියෙනවනේ විශේෂ නියමයක් තියෙනවනේ. ඒ පැරණි මහරහතන් වහන්සේලාගේ කාලේ පටන්ම ඒක සම්මතයක් කරගෙන තියෙනවා. විශේෂයෙන් මේ වස් කාලයේ තුල විශේෂ ගුණ ධර්ම දිනු කිරීම සුදුසු වෙන්නේ. ඒ නිසා අද වැනි දවසකට ඒ වස් හැරෙන්න සුදුසුනේ දවසෙත් මේව මතක් කර ගැනීම අවශ්‍යයි. එතකොට පළවෙනිම කාරණේ අප්පිච්ච කතාවේන. දසපදා වස්තු වලින් පළවෙනි කාරණේ අප්පිච්ච කතාව. අල්පේච්ච වීම. අල්පේච්ච වීම කියන්නේ අප්ප ඉච්ඡා කියන්නේ අප්ප ඉච්ඡා කියන එකයි අප්පිච්ඡා කියන්නේ. ඉච්ඡා කියන්නේ ආසාව. අප්ප කියන්නේ ටිකක් කියන එකයි. වචන එහෙම තිබුණාට ආර්ථික ආශාව කියන එක නෙමෙයි කියන්නේ ආශාව නැතිකමයි. ආශාවක් නැතිකමයි ඒ වචනේ උගන්වන්නේ. ආශාව ටිකක් තියෙනවා කිව්වොත් එම ඒක ටිකෙන් ටික වැඩි වෙන ගතියයි ඉන්නේ. ඒ නිසා ආශාවක් නැති ගතිය කියන්නේ ආශාවල් අඩු ගතිය. নানা ආකාර දේවල් ගැන ආශාවල් ඇති කරගන්නවා. වැඩවලටත් ආසාව ඇති කරගන්න. එතකොට බණ කියන්න සමහර විට ආසාව ඇති කරගන්න. හොඳ වැඩට සමහර විට වෙන වෙන බාහිර වැඩට ආසාව ඇති කරගන්න. নানা ප්‍රකාර දේවල් වලට ආසාව කරගන්න. සිවුරු වලට ආසාව කරගන්න. ඊළඟට පින්න පහකට නොයෙක් ඒවට ආසාව කරගන්න. ඒ ආසාවල් අඩුකමයි මේක කියන්නේ අපිට කියන්නේ. අඩු පුළුවන් තරම් ඒවා අඩු කරගන්න අපිට බලන්න. මේ වෙනුවට තියෙන අනිත් පැත්තට මේකට විරුද්ධ පාපිච්ච මහිච්ච මහිච්ච කියන වචන දෙකක් තියෙනවා. පාපිච්ච කියන වචනේ තියෙනවා. පාපිච්ච. ඒක හොඳම නෑ. නරකම අදහසක්. නැති ගුණ අඟවීම අනුන්ගෙන් ලෝකයෙන් ලාභ ලබා ගන්න බලාපොරොත්තු වීමයි. පාපිච්ච කියන්නේ. නොයෙක් විදිහට සමානංග මොනාන්දම කියන ගුණයක් නැහැ. නමුත් ගුණයක් තියෙනවා කියලා අඟවනවා. අඟවන්නේ මොකටද? ලාභ කීර්ති ප්‍රශංසා කියන ලබා ගැනීම. ඒකට ඒ ඒ ඒ විට ඒ කියන தത്വයට දැස්සොත් කොයි තරම් තේ පිරිනවද කියලා කියන්න බැහැ නිසා පාපිච්ච කියන தത്വය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ඊළඟට තියෙනවා මහිච්ඡා කියලා ගුණය මහිච්ඡ ගුණය මහා ඉච්ඡා කියන එකයි මහිච්ඡා වුණ මහිච්ඡ වුණ මහා ඉච්ඡා ලොකු ආශාවක් ඒ මහිච්ඡ කියන්නේ අල්පේච්ඡකම මහා පාපිච්ඡකමට වඩා ටිකක් හොඳයි පාපිච්ඡකමට වඩා ටිකක් හොඳයි මහිච්ඡකම වුණත් මහිච්ඡකම හොඳ නැහැ හොඳ නැහැ කොයිතරම් භයානකද කොයිතරම් මහා ඉච්ඡා බොහොම ආසාවල් තියෙනවා කියන එක. ඒ ඇත්ත තියෙන ගුණය නගවන්නේ අර ඇත්ත නැති ගුණය නගවන්නේ. මෙයා තියෙන ගුණය නගවනවා. තමන් ළඟ මෙහෙම ශක්තියක් තියෙනවා මේ විදිහේ ගුණයක් තියෙනවා කියලා ශ්‍රද්ධාවක් තමන් ළඟ තියෙන තියෙන ගුණෙම ඒක අනුන්ට අඟවන්නේ නැහැ. ඒ මොකටද ලාභ කීර්තිද සංසාර බලාපොරොත්තු වෙන්නේ. ඒකත් හොඳ නැහැ. ඒ මෛත්‍රී කියන එකත් හොඳ නැහැ. එහාම සතුටු කරන්න බොහෝම අමාරුයි වෙනවා අනිච්ඡායතන. මේ අග්ගිඛන්‍தோ මහිච්ඡෝච අග්ගිඛන්‍தோ සමුද්ධෝච මහිච්ඡෝචාපි කුබ්බලෝ. සකටේන පච්චයන් දෙන්තු සයෝපේතේ අපත් අතප්පිය. නෝන ඉගෙනීමක් තියෙනවා. අග්ගිඛන්‍தோ ගිනි කන්ද ගිනි කන්දක් තියෙනකොට නොයි දේහා නොයි දේවල් දැම්මත් කොච්චර දේවල් දැම්මත් ඒක නිවන්න බොහොම අමාරුයි. නිවන්න අමාරුයි. මහා මොදට කොච්චර දේවල් දැම්මත් ඒක පිරෙන්නේ නෑ. ඒ වාගේ කියනවා මහිච්ඡ කුජල. අරහත්වනම් බඳු ගෙනල්ලා නේ පූජා කරනවා. මොනවද මේ ගෙනත් දුන්නේ? ඕවා එකටම තේරෙන්නේ. අර වැල්පෝට් විලිය හරගන්නනේ කියන්නේ. අන්න ඒ විදිහේ සතුට කරන්න බැරි පුද්ගලයා කියනවා මම හිතුවේ නැත්තම් හොඳ නැහැ. අපිච්ච කියන පුද්ගලයා තමයි මේ දෙවන පුද්ගලයෙක් වෙන්න ඕනේ. අපිච්චතාව තමයි දිනු කරන්නේ. මේ දිනු කළ යුතු ගුණය තමයි අපිච්චතාව කියන ගුණය. පච්ච අපිච්චතාව කියන එක විශේෂයෙන් සාකච්ඡා කරනවා. ප්‍රත්‍ය සිව්පදය ජීවර පින්ලපාත වේනාසන ඊළම්පද කියන මේවා සම්බන්ධව හැම එකක් ගැනම එක්තරා ගන්නක පාලනයක් තියෙනවා මේකේ ලැබෙන තරමට කොහොම ගන්න යන්න නරකයි අපි තාඳුරට ඒකේ අංශි පාලනයක් තියෙනවා ඒ තියෙන්නේ මේක මේක සිද්ධ වෙනවා අල්පේච්ච පුජ්‍යලයා අපේච්ච වදාවත් එහෙමයි අපිට පදාගියේ අභිච්ඡවද අල්පේචතාව පුරුදු කරපු කොන්දේ වයිකීම අල්පේචතාවෙන් වනකීම කියන එක අභිච්ඡවතා කියන එක සම්පූර්ණයෙන් තෝරනකොට තමනුත් අල්පේච්ඡ වෙන්න ඕන අල්පේච්ඡ කතා කරන එකේනා අල්පේච්ඡ කතාවක් කරනවා නම් කරන්න ඕන අල්පේච්ඡයක් වෙලා ඉඳගෙන මහේච්ඡයක් වෙලා ඉඳගෙන පාපිච්ඡයක් වෙලා ඉඳගෙන අල්පේච්ඡ කතාව කිව්වට ඒක බාර ගන්නවා අල්පේචයක් වෙලා ඉඳගෙන අල්පේච කතාවල් කියනවා නම් ඒක වටිනා එකක් වෙනවා. ඒ විදිහේ කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඒ කතා කිරීමත් දැනට සුදුසුකම්කට කතා කරන්න. අවස්ථාවට උමිනාන්දමට කතා කරන්න. අප්පිච්ච කතාව. ඒ විදිහේ ඒකත් දිනු කරගත යුතු දෙයක්, අදිෂ්ඨානයෙන් දිනු කරගත යුතු දෙයක්. අද අනුපාඩු නම් අද මාදිඨාන කරගන්න ඕන මම මෙතෙන් පටන් අල්පේච්ඡ අපිච්ඡ ගුණේ දිනු කරගන්න ඕනේ කියලා. හැබැයි අනුන්ට කියන්න ඕන නැහැ. මම අල්පේච්ඡෙක් වෙන්න දිනු ප්‍රමාණ ගන්නවා කියලා කියන්නේ නැහැ. කියන්නේ නැතුව ඒ ගුණ ධර්මයන් Taman තුළ දිනු කරගන්න අපිච්ඡ සංවත්තා. අනිත් එක සන්තුෂ්ටි කතා කියන එක. ලද දෙයකින් සතුටු වීමයි සන්තුෂ්ටිය කියන්නේ. ලද දෙයකින් සතුටු වීමයි. ලැබුණා ලැබිච්ච තරමින් වහාර ගන්න නැතුව තව තවත් එහාට හොයනවා නම් සන්තුෂ්ටිය නැහැ එතන. එතකොට දාබ ලබා ගන්න බලාපොරොත්තු ජීවිත පින්ද පාද දේනාදන විලම්පද කියන මේවා ලබා ගන්න බලාපොරොත්තු කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට දඟලන්නේ නැහැ උත්සාහ ගන්නෙ නැහැ බැඳිච්ච පමණින් ඒවා බුද්ධ විනීමට ගැනීමට ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වෙනවා ලැබිච්ච ධර්මයෙන් සතුට වෙනවා නොලබුණයි කියලා හිතේ වේදනාවක් ඇති කරගන්නේ නැහැ දැන් සමහර විට පින්දපාතේ ගියාම දැන් මේ ස්ථානේ නම් පින්දපාත සකස් කරලා දෙනවා ඒ සමහර විට සමහර අවස්ථාවල අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා ඒ අඩුපාඩු උනත් හිතේ අමුත්තාක් ඇති කරගන්න අනකම් ලැබුණු ධර්මය. සමහර විට ලැබුච්ච දේවල් අනුන්ට දෙන්න පුළුවන් අවස්ථාවල් දැනුනත් ඒවත් දෙන්න පුළුවන්. ටික ටික හරි අනුන්ට දෙන්න ඕනේ. ඒකත් දීගෙනුත් එක්තරා රසුරක් ඇති වෙනවා සම්සුට්ඨිතාව. එතකොට ඒ සම්සුට්ඨිතාව Taman දිනු කරගෙන අනුන්ටත් ඒ සම්සුට්ඨිතාව ප්‍රකාශ කරන්න මහන්සි ගන්න මහන්සි ගන්න අනුන්ට සුදුසු අවස්ථාවලදී වාක්‍යා දෙන්න බලාපොරොත්තු පවිවේක කතා පවිවේක කතා පවිවේක කතා කියන්නේ තමන් හැටි තාදුරට විවේකේ බලාපොරොත්තු වෙනවා අත්තනාද පවිවේකෝ හෝති පවිවේක කතාන්ද පත්තා කියලා තමනුත් පරිවේකයෙන් උතුම් විවේකයේ පරිවේකයේ කියන්නේ. උතුම් විවේකයේ කියන්නේ පරිවේකේ නිකම්ම කච්ච වැඩ කරලා නිකම්ම ඉඳීම නෙවෙයි පරිවේකයේ කියන්නේ. වෙන් වෙලා පිළිදකින් වෙන් වෙලා ඉඳගෙන අර මහා ජනයාගෙන් වෙන් වෙලා ඉඳගෙන උතුම් අදහසක් උතුම් ධර්මයක් උතුම් භාවනාවක් සිතට අරගෙන ඒක ක්‍රියාව යොදවන සම්මුතිය වාසය කිරීමයි කරන්නේ. පරිවේගයේ කියන්නේ සාමාන්‍යයෙන් අයින් වෙලා ඉඳීමම නෙවෙයි. අයින් වෙලා ඉඳගෙන ඒකේ නියම ප්‍රයෝජන අයින් වීමෙන් නියම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පරිවේග වතා විවේගයි ඒ විදිහේ තමම් විවේකයේ ඉඳගෙන අනුන්ටත් ඒ සම්බන්ධව ආනිසංස කියන්න බලාපොරොත්තු වෙන්නේ. සුදුසු අවස්ථාවේදී කියන්න බලාපොරොත්තු වෙන්නේ. නිතරම කියන්නේ යන්න හොඳ නැහැ. ඊළඟට විරිය අසංසාරක කතා. සංසාරකයේ අසංසාරකයේ කියන දෙකක් තියෙනවා. සංසාරකයේ කියන්නේ සාමාන්‍යයෙන් සංසාරකය කියන්නේ එකතු වීම. සීලවන්තයෙක් සීලවන්තයෙක් කෙනෙක් ප්‍රතිපත්තිකාමී ප්‍රතිපත්තිකාමී ගමන එකතු වීම. සංසර්ගයක් නෙවෙයි. සාමාන්‍යයෙන් නොබලපෙන ඇත්තම් එක්ක එකතු වීම විශේෂයෙන් ගිහියන් එක්ක නොබලපෙන උදවිය එක්ක එකතු වීම එකතු වෙලා වාසය කිරීම ඔය සමහර විට ලොකු විස්තර තියෙනවා සම්බන්ධව සාගරාජ මහා මාත්‍යාලයෙන් සමග එකතු වීම එකතු වෙලා ඒගොල්ලෝ එක එකට බහලා කටයුතු කිරීම වෙන එක ඒවා කොහොම සංසාරිකේ ඒන් අයින් වෙන්න ඕන සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා දෙනමක් එකතු වෙලා බණ භාවනා කරනවා එක තැනක ඒක සංසාරිකයක් නෙමෙයි ඒක සංසාරිකයක් නෙමෙයි ඒ දෙන්නට දෙන්න වෙන් වෙලා හිතින් ඉන්නේ දෙන්නට දෙන්න ආශාවෙන් ඉන්නවා නම් මොන මොන හරි බැඳීමකින් ඉන්නවා නම් ඒකත් සංසාරේ. ඒකත් සංසාරේ ඒකත් හොඳ නැහැ. බැඳීමක් නැතුව අන්‍යෝන්‍ය උපහාරයක් බලාපොරොත්තු කිරීමේ අදහසින් ඉන්නවා නම් ඒක සංසාරයක් වෙනවා. එහෙම නැත්නම් සංසාරේ ඒකතු වීමේ විදීමේ හිත කෙලෙනවා හිතේ රාග ආදී අදහස් ඇති වෙනවා. ඒ කෙලෙස් ඇති වෙනවා. එයින් භාවනාවක් සම්පූර්ණ කරගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එනිසා සංසර්ගයෙන් අයින් වෙන්න ඕනේ. සංසර්ගයෙන් අයින් වෙන ගමන්ම අනුන්ටත් සංසර්ගයේ ආදීනව කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සුදුසු අවස්ථාව බලන්න. අනුන්ට කරුණ දීමේදී අවස්ථාවක් තියෙන සුදුසු අවස්ථාව බලන්න. නුසුදුසු අවස්ථාවේ කියනකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා බුද්ධලයාට. ඒ බුද්ධලයාට අහන්නාව බුද්ධලයාට ප්‍රයෝජන ගැනීමට සුදුසු වන්දනේ අවස්ථාව බලලයි කතා කරන්නේ. අන්න ඒ නිසා මේ අසංසර්ගය කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් නිවන් ස්ථාන වල එකතු වෙලා 10ක් 12ක් 50ක් 60ක් වුණත් එකතු වෙලා කවුරුත් එක්ක එකතු වෙලා භාවනා කරන්න. එක්කෙනෙකුට එක්කෙනෙක් සම්බන්ධ නැහැ. හිතින් සම්බන්ධයක් නැහැ කිසිම. අසම්බන්ධයකුත් නැහැ බැලුවා. ගුණය අතරින් සම්බන්ධයි. බාහිර අතින් කිසිම සම්බන්ධයක් නැහැ. ඒක සංසාරගයක් වෙන්නේ නැහැ. එමෙ නෙවෙයි අර විදිහේ කෙලස් උපදින අන්දමේ සංසාරක වලින් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා ඉඳගෙන අනුන්ට තේරෙනවා. ප්‍රබාලයෙන් කියන්නේ. අනෙක් එක විරිය ආරම්භ කතා කියන එක. විරිය ආරම්භ කතා කියන එක. මේ වීර්ය සම්බන්ධව භාවනා කරන උදේ විශේෂයෙන් බලපාලා ගන්න අපි භාවනාවක් ආරම්භ කළා තියෙනවා දැන් මේ ස්ථානේ අපේ කාරණ්‍ය සේනාවේ දැන් මේක හුඟක් දුරට ක්‍රියාවේ යොදාගෙන ගිහිල්ලා තියෙනවා මේ වස් කාලය ඇතුළත විශේෂයෙන් විශේෂයෙන් මේ විරියාරම්භය කියන එක දිනු කරගන්න බලාපොරොත්තු කුසීකේ අවදාපන් දුකින් නිදහස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කුසීත සම්බන්ධයෙන් කියනවා. කුසීත කම කියන්නේ මේ මහානදම් පුරීමට නොකනත් මහානදම් පුරන්නේ නැති කම. මහානදම් පුරනවා නම් කුසීතෙක් වෙන්නේ නැහැ. මහාන ධම් පුරනවා කියන්නේ මොකක්ද? ඒ සමන ධම්ම කියලා කියන්නේ භාවනාවටයි. වෙන මොකටද සමන ධම්ම කියලා කියන්නේ? මහාන ධම් කිරීමටයි, භාවනා කිරීමටයි,